ගරුතුමා සංජයවංශ සදා පින්වත්නි පින්වත් දරුවනි අද මේ ධර්ම දේශනය කරන්න විශේෂ කරුණු කීප එකතු වෙලා තියෙනවා අද අගෝස්තු මාස 14 වෙනි සෙනසුරාම මේ භාවනාව භාවනා සුව මානසික පිටේවි 1990 වගේ අගෝස්තු මාස 14 වෙනි සෙනසුරාම පෙරවදාද සෙනසුරාම දවසක් ආව ඉදිරියට යනවා වස්ත්‍රය කුලන සම්පූර්ණ වුණා. අද මේ දවසට අපගේ මෑණියන් මිය පරලෝකයෙන් තුන් මාසක් ගෙවීම හේතු කොටගෙන මේ මෑණියන් දෙපළ නිසා අප ප්‍රියාණන්ට දෙපළ නිසා අපවත් ප්‍රියදාමකගේ ගුරු දේවන් වහන්සේලාට දෙපළ නිසා මේ පරලෝකීය අවසීසනා කීර්තය බොජන්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ කරුණ තමයි උන්වහන්සේ ප්‍රමාණ වේසක් කරගෙන දෙවි ශ්‍රෝතයන්ට කියන දුන්නේ. ඉතින් උන්වහන්සේගේ ඒ ධර්ම දේශනා කෞශල්‍ය කොතරම් විශ්විත දෙයක් උන්වහන්සේ යම් අවබෝධයක් ලැබුවාද ඒ අවබෝධයේ ශ්‍රාවකයන් ලැබුණා. උන්වහන්සේ යම් ආශ්‍රවයන් කෙලෙසුන්ගෙන් නිදහස් වුණාද ශ්‍රාවකයන්ට කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒක හරිය පුදුම සාගත දෙයක්. ඒක අපිට තේරෙන්නේ උන්වහන්සේගේ දේශනා ඇසුරේ. උන්වහන්සේ තර අවස්ථාවක වික්ෂුන්වහන්සේලා ආමතාන ප්‍රකාශ කළා මහණෙනි තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ රූපේ ඒකගේ සතරමා ධාතුන්ගෙන් හටගත්තු මේ ශරීරයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගෙන ඒකෙහි නොඇලී එහි යන්න නිරුද්ධ කරලා ඒක නිදහස් වන නිසා තථාගතයන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා ඊළඟට ස්පර්ශයෙන් හට ගන්නා විදීම අවබෝධ කරලා ඒ ජීව කෙරෙහි ධ්‍යාන දුරු කරගෙන සුස්නාව නිරුද්ධ කරලා ඒ විදීමෙන් නිදහස් වීම නිසා තථාගතයන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඊළඟට සංඥා රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා කියන මේ සයරේ සංඥාව අවබෝධ කරගෙන ඒ අවබෝධය නිසාම ඒකේ අවකි එහි නොවැදී සුෂ්ණාව නිරුද්ධ කරලා සංඥාවෙන් නිදහස් වූ නිසා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ දෙවියන් ඊළඟට සංස්කාරය රූප සංචේතන, සම්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියන මේ රූප සංද ගන්ධ ස්පර්ශ ආරමුණු කියන ඒකේ චේතනා පහළ කරගෙන කරන දේ ගැන අවබෝධයක් ඇති වෙලා පූර්ණ වශයෙන් ඒ කෙරෙහි කලකිරී ඒ නොඇලී ඒ යල්මන් නිරුද්ධ කරන ඒ නිදහස් වූ නිසා මනහසේට සම්මා සම්බුද්ධ කියලා. ඊළඟට විඥාන සයවැදෑනු විඥානය අවබෝධ කරගෙන ඒ කෙරෙහි කලකිරී ඒ නොඇලී ඒ අල්මන් නිරුද්ධ කරන ඒ නිදහස් වූ නිසා මනහස සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඊළඟ උද්වේජනන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මත වදාළා මානෙනි ප්‍රඥාව දිනු කර කෙලෙසුන්ගේ නිදහස් වූ භික්ෂුව වෙන්නීම රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ කියන මේ සංපාදන සං ස්වාමීන් වහන්සේ බාලන් වහන්සේගේ ධර්මයේ අප මේ ඉගෙන ගන්නා වූ ධර්මයේ තිබෙන්නේ බාලතුන් වහන්සේ මුල් කරගෙන. බාලතුන් වහන්සේ නායක කරගෙන. බාලතුන් වහන්සේ පිරිසක් කරගෙන. ඒ නිසා බාලතුන් වහන්සේ වදා කර්මී ආර්ථය බාලතුන් වහන්සේට කටින් සීමා. බාලතුන් වහන්සේගෙන් අහගෙන මේ විසුණු සිත්හිලා දරනවා කියන ප්‍රකාශ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පුදුම විග්‍රහයක් කළා. උන්වහන්සේ වදාළා තථාගතෝ භික්ඛවේ ආරහං සම්මා සම්බුද්ධෝ අනුපන්න සමග්ගස් සංජනිතා මානවී තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නූපන් මාර්ගය උපදවන්නාය. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ හඳුන්වා දෙන්නේ නූපන් මාර්ගය උපදවන්නා හැටියට. නූපන් මාර්ගය ආර්ය ශ්‍රාවක නූපන් මාර්ගය සත්‍යස් බෝධිපාක්ෂය ගන්න. කොහේද මේ මාර්ගය නූපන්නේ? දෙවියන් තුල, මිනිසුන් තුල. ඒතකොට මිනිසුන් තුල ඒ මාර්ගය ඉපදිලා නැහැ. දෙවියන් තුල ඒ මාර්ගය ඉපදිලා නැහැ. ඒ මාර්ගය ඉපදිලා නැති නිසා දෙවියන් මිනිසු මිනිස්සු මාර්ගයෙන් තොරව පොහි සසරේ විසිරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තථාගත ආරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවියන් තුල මිනිසුන් තුල හට නොබ දානෝ ඒ ආර්ය ස්ථාපික මාර්ගයේ නූපන්නා වූ ඒ ආර්ය ස්ථාපික මාර්ගයේ උපදවනවා ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළා අසංජානස්ස මග්ගස්ස සංජානිකා සංජාතකේ හටගත් අසංජාත කියන්නේ නොහටගත් නොහටගත් වූ මාර්ගයේ හටගන්නාය එතකොට මිනිසු මිනිසුන් තුලත් මේ මාර්ගය හටාගෙන නැහැ දෙවියන් තුලත් මේ මාර්ගය හටාගෙන නැහැ එතකොට මේ මාර්ගයේ මිනිසුන් තුනක් හට ගන්නවා. දෙවියන් තුනක් හට ගන්නවා. හට නොගත් මාර්ගයේ හට ගන්නවා. අනක්ඛාතස්ස මග්ගස අක්ඛාත දෙවියන් බව මරණ සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකෙහි කිසිවෙකු නොකිය ඒ ආර්ය මාර්ගයේ පවසන්න. මම හිතන බුදුරජාණන් වහන්සේ පිළිබඳ අතිශයින් උත්කෘෂ්ට අතිශයින් සම්භාව්‍ය විග්‍රහයක්. ඒ කියන්නේ උන්වහන්සේ පෙන්වා දෙන විනය සම්පූර්ණයෙන්ම හරි පුදුම සාරයි. බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනා කළේ පස්වක භික්ෂුන් වහන්සේලාට. එළුමේ ධර්ම ශ්‍රවණය කරමින් කිය භික්ෂුන් වහන්සේලා තුල මේ පෙර හතරම මාර්ගය උපන්නා. මේ පෙර නූපන් නිවන උපන්නා. මේ පෙර නොයසුබේ ඇසුනා. ඒ පස්වරු විසුණු වහන්සේලාට අනන්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරද්දී මේ පරකට නොගත් මේ පෙර නූපන් ආයස්ථාපික මහණේ සම්පූර්ණ ප්‍රපණ මේ පෙර හට නොගත් ආයස්ථාපික මහණේ සම්පූර්ණ මඩගත්තා මේ පෙර නොමැසූ විරු ධර්මයේ සම්පූර්ණ මැසුවා උන්වහන්සේලා ආරාධිත වුණා. එදින උන්වහන්සේලාට ආරාධිතයට පත්ුනේ කොහොමද? ඒ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ඒ පස්වන භික්ෂුන් වහන්සේලා තුළ ඊට කලින් නෝපන් මාර්ගී පැතිරෙන්නේ. මේක කලින් හටමලක් මාර්ගයේ හටගැන්වීම. මේක කලින් නොදත් මාර්ගයේ කියන්නේ පිළිතුරු බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණී යමින්ද පැමිණී යමින්ද භද්‍රවදී කුමාරවරු යසතුල පුත්‍රයා යසතුල පුත්‍රයාගේ යහනවා ඒ සම්මුඛයේ සරව බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙද්දී උන්වහන්සේ මොන තරම් දක්ෂද උන්වහන්සේ උන්වහන්සේ හඳුන්වනවා මන්දන්‍යු මාර්ගයේ පරිපූර්ණ වශයෙන් ගන්නවා මාර්ග විදු මාර්ගයේ පිළිබඳ පූර්ණ ඥානයෙන් යුක්තයි මාර්ග කෝවිදු ඒ මාර්ගයේ පිළිමිනට අතිශයින් දාසයි ඒ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ 69ක් රාතන් වහන්සේලා පැසුණාට පස්සේ ඒ රාතන් වහන්සේලාම කවදාන මහණෙනි මේ කෙලවර නැති සසරේ ඔබ මා මෙති දෙවිදෙහි කාරණා සතර අවබෝධ නොවීම නිසායි ඒ දුක දුක් සමුදය නිරෝධය මාර්ගය මහණෙනි දැන් ඔබ මාර්ගය අවබෝධ කළා මහණෙනි ඔබ මා දැන් භවයේ නිදහස් වුණා දැන් මහණෙනි සාරිකාවේ වගේ එකමකින් පිටින් මරන්නේ ලෝක සත්‍යයන් සසරේ පිටත කරන ඒ ධර්මය දෙවිසුන්ට හිතසු වෙනස් කියන්නේ මානේ පුරුද්දනවට පිටත් වෙනවා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ පුරුවිදන් පදයට වැරද. පුරුවේ කාසක මොන ගැහුණා. ඔහුගේ ශිෂ්‍ය මොන ගැහුණා. මේ බුදුරජාණන් වහන්සේට සිතනවා උන්වහන්සේ කෙරෙහි විශ්වාසය පැහැදීම ඇති වෙනතුරු හා සම්පේතන නොසියද ප්‍රාඥාපය පන්තිමේ ගුරුවරයා පස්සට ප්‍රධාන ශ්‍රාවක පිරිස බුදුරජාණන් වහන්සේ සාමණේර ඒ සරණයට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ පිළිසිර ධර්ම දේශනා කළා. ඒ දේශනාව මුල් කාලයේ වැඩිපුර මාසිකලේ සාමුකාංශික දේශනා. සාමුකාංශික දේශනා කියන්නේ උන්වහන්සේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරන පටන් ගන්නවා. ධර්මයේ දේශනා කරගෙන යද්දී ශ්‍රාවකයාගේ චිත්තය සංසිතින සමාහිත වෙනවා ඒ කියන්නේ ශ්‍රාවකයාගේ සිතට බාහිර බලපෑම් කිසිවක් කියන්නේ නැහැ ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ අතිශයින් දක්ෂ අයුරින් චතුරාර්ය සත්‍ය කියලා දෙනවා යා වුණාම අර ශ්‍රාවකයන් තුල නූපන් මාර්ගය උපදිනවා. හකටුවෙන් මාර්ගය හටගන්නවා. මෙලෙසු මාර්ගය ඇසීම නිසා එතකොට ශ්‍රාවකයන් මාර්ගය පූර්වයේ රාසික ප්‍රදාන පිරිස නදී කාශ්‍යප ප්‍රදාන පිරිස ගයන් කාශ්‍යප ප්‍රදාන පිරිස ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වුණා දහස් පිරිස. ඒ පිරිස කඳවගෙන ගයාවේ ගයා සීසේට වැඩමතලා. ගයා සීසේ දෙවියන්වහන්සේ දේශනා කරනවා. පින්වත් මහණෙනි මේ ඇස ගින්නකින් ඇවිලෙනවා වගේ. මේ රාමදේශ මොහොතෙන් ඇවිල්න්නේ. මේ කන දෙන්නේ නෙවෙනවා වගේ රාගදී සමෝහයෙන් වැඩෙන්නේ. මේ නාසය දෙන්නේ නෙවෙනවා වගේ රාගදී සමෝහයෙන් වැඩෙන්නේ. මේ දිව දෙන්නේ නෙවෙනවා වගේ මේ රාගදී සමෝහයෙන් වැඩෙන්නේ. මේ කය දෙන්නේ නෙවෙනවා වගේ රාගී දේශ මොහින් ඇලෙන්නේ. මේ මනස ජීවිතේ ලැබීම වගේ රාගෙන් දේශින් මොන් ඇවේ. ඒ වගේම මානෙ ඈත පේන රූප රාගෙන් දේශින් මොන් ඇවේ. කාටද සම්ද රාගෙන් දේශින් මොන් ඇවේ. නාමසිත දැනෙන ගඳ සුවඳ රාගෙන් ද්වේෂයෙන් මොහින් හැලෙනවා. දිවට දැනෙන රස රාගෙන් ද්වේෂයෙන් මොහින් හැලෙනවා. කායයෙන් පහස රාගෙන් ද්වේෂයෙන් මොහෙන් ඇලෙනවා. මනස සිටින සිටිවිලි රාගෙන් ද්වේෂයෙන් මොහෙන් ඇලෙනවා. මානමේ විඥානය ස්පර්ශය විඳීම චේතන මේ සෑම දෙයක්ම රාගෙන් ද්වේෂයෙන් මොහෙන් ඇලෙනවා. අර දහසක් පිසු මහන්සියලා මේ අසාධනීය භාග්‍යතුන් වහන්සේ සාන්දී පිළිෙනවා. භාග්‍යතුන් වහන්සේ අනංක අනංකාතස්ස මංගස අක්ඛාතා දෙවියන් බමුණු බරම් සහිත ලෝකේ සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කිසිම නොපැවසූ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වන නිවන මඟ දේශනා කරදී අර දහසක් වික්ෂුන් තුළ නූපන් මාර්ගය සම්පූර්ණයෙන් වන හටනගත් මාර්ගය සම්පූර්ණයෙන් හටගත්තා සියලු ආශ්‍රයන්ගේ සිත නිදහස් වෙලා විමුක්තිය වන්දන ප්‍රඥා විමුක්ත බුදුරජාණන් වහන්සේ දේශනා කළා මක්කනුගස වික්කවේ හේතරං සාලෝකා විරන්ති පට්ඨා සමන්නාගත මහින් ශ්‍රාවකයන් ඒ පෙන්න මාර්ගයේ අනුව වාසය කරනවා පසුපසයන් පිරිස හැටියට මහණෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ වෙනසෝයි ඒක බලන්න කොයි තරම් වෙනසක්ද මොන තරම් වෙනසක්ද මේ මේ යෝගී තථාගත බුදුරජාණන් වහන්සේ පහල කරපු මාර්ගය ඊට පස්සේ ශ්‍රාවකයෝ ඉගෙන ගත්තා ශ්‍රාවකයෝ ඉගෙන ගත්තා ඒ කියන්නේ ශ්‍රාවකය බුදුරජාණන් වහන්සේට සමාදෝ මේ ස්වාමීන් මේ ධර්මයේ සිත්තිලා දරාගත්තා. මේ ස්වාමීන් මේ ධර්මයේ වචනේ පුරුදු කළා. ඒ ශ්‍රාවකයන් වචනේ පුරුදු කළේ ධර්මයේ ආඥා කියදී ඔවුන් තුල නෝපමාන දුපා. ඔවුන් තුල හටගත් මාන හටගත්තා. මේ මානකම් වහන්සේ ලක්නෝට වඩිද්දී ලංකාවේ මාන කරලා සිටිය බවට තොරතුරක් නැහැ. මිහිමානන්ද වහන්සේ ඒ අපගේ ශාස්ත්‍ර වහන්සේගේ ධර්මයේ ලය මඩලේ දරාගෙන ඒ ධර්මය වංශන බවට හරවා මිනිසුන්ට දෙන්නේ ඒ ධර්මයේ පවසද්දී ලක්දිව වාසයකද අපේ පැරණි මුතු මිත්තා හොඳින් සාන්දීගෙන හිටියා. සමදී සිටිදී ඔවුන් තුළ නුම්පන් මාර්ගය උපන්නා. හට නොබ මාර්ගය හටගත්තා. ඔවුන් මේ සූදී බලන බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය මොන තරම් අසිරිමත්ද මොන තරම් විචිත්‍රවත්ද මොන තරම් අභූතද ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මානියෝක තමයි ශ්‍රාවකයන්ගේ සම්බුදුරජාණන් වහන්සේගේ වෙනස මේ නිසා තමයි එක්තරා අවස්ථාවක පිරිනිවන් කලින් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැඩි මොනවාසු පිරිනිවන් කල්ලංගා වැඩි කියනවා බාමන්ත මහන්සේ ඔය පාසඟලදී කරනසේකවා බාමන්ත මහන්සේ මම කොණ්ඩඤ්ඤ බාමන්ත මහන්සේ ඉස්සේ සිරිපතු සිව සිව කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වන්දනා කළා. කියාමතිය බාරතුන් වහන්සේගෙන් ධර්මයෙන් ඇසුවාද? ඒ ඇසූ ධර්මයේ ඇසූ වේලේ පටන් මාගේ සිත තුළ සැපේ හටගන්න පටන් එතකොට හරි පැහැදිලි බුදුරජාණන් වහන්සේ ධර්මයේ ආර්ය ස්ථාන තිබෙන්නේ ඇතිවිය යුත්තේ දෙවියන් තුළ මිනිසුන් තුළ මේ ආනිසංක මාර්ගය තිබෙන්නේ දෙවියන් තුළ මිනිසුන් තුළ ඇති කර ගැනීම පිණිසයි මේ ආනිසංක මාර්ගයේ ඇති කර ගැනීම හේතුවේ මේ සත්‍ය සතර පයින් නිදෙන්නේ මේ ආනිස්සාරික මාර්ගය ඇති කර ගැනීම හේතු වෙන සත්‍ය සතරාගාමී මේ ආනිස්සාරික මාර්ගය ඇති කර ගැනීම හේතු වෙන සත්‍ය අනාගාමී ආනිස්සාරික මාර්ගය ඇති කර ගැනීම හේතු වෙන සත්‍ය අනාගාමී ආනිස්සාරික තේරෙන ජීවිතේ සත්‍යයන් සසරින් මිදෙන්න. මේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පළමු වෙන්න පළමු වෙන්න පළමුවෙනි දේශනාවේදීම උන්වහන්සේ දේශනා කළා. ඒකේ වික්‍රේ උභෝ අන්තේ අනුපගාම මහණෙනි කාම සැපෙහි ඇලී වාසය කිරීමට රැඳෙන්නේ නැතුව තමාට දුක් දෙන අත්ති දිනමතාම යෝගයට රැඳෙන්නේ නැතුව මජ්ක්‍ධිමා පරිතමනා තකාලිතේන අභිසම්බුද්ධා තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගන්නත්තේ චක්කු පරිණි ඒ මන්දින ප්‍රතිපදාව නුවණැස පාදම් දෙනවා. ඥාන කරණි ඥානෙ ඇති කර දෙනවා. උපසමාය සංසිඳවා දෙනවා. අභිඥාය විශිෂ්ට වඩා ගැනීම ඇති කරලා දෙනවා. සම්බුදාය ආර්ය සත්‍ය අවබෝධය ඇති කරලා දෙනවා. නිබ්බාන සම්මතදී නිවන කෙරෙහි නිවන අවබෝධ වීම පිණිස පවතී. පතමොත් වික්‍රේ මන්දමා පරිවර්තන මහණෙනි මේ මන්දම ප්‍රතිපදාව කුමක්ද? ඒ නුවණැස ලබාගෙන ඥානය උපදවාගෙන සංසිඳන අවබෝධය ඇති කරගන්න නිවන පිණිස පවතින මාර්ග ප්‍රතිපදාව කුමක්ද? ආයමේ ආර්ය වට්ටම්බුව. ඒමමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කරනවා. සම්මා දිට්ඨිය. නිවන් මාර්ගයේ උපකාර වන ආකාරයට ආර්ය සත්‍ය වැටහීමෙන් ඇතිවන අවබෝධය සම්මා සංකප්ප ඒ කියන්නේ සම්මා ජීවිතාවෝදී පිහිස නිවන් වලට උපකාර වන ආකාරයට මේ කම් සංකප්ප, අවියපාද සංකප්ප, අවිහිංසා සංකප්ප මේ ලෝකයේ නිත්මෙන ආකාරයට සිටින පත්තා වෙනවා. හිංසා පීඩාවෙන් බැහැරගෙන සිටින ඇතිවෙනවා. තරම් අමනාප නැති තේරම් කීමෙන් බුද්ධලයන් වාහක කරනවා ආර්ය සාමක මාර්ගය. පාරස වචන කීමෙන් බුද්ධලයන් වාහක කරනවා. හිස් වචන කීමෙන් වාහක කරනවා. සම්මා වාචා. මේ ආර්ය සාමක මාර්ගයේ තියෙනවා සම්මා කම්මන්ත. පාණ්ඩනාතින් බුද්ධලයන් වාහක නැති වෙනවා ඒක වෙනවා. ඊළඟට සරණ පුද්ගලයා වාහ කරනවා. ඊළඟට වර්ණකම් සේවනයේ පුද්ගලයා වාහ කරනවා. සමාධිය ආර්ය ස්ථානික මාර්ගයේ ප්‍රවේශ පුද්ගලයා වැරදි දීපේ වාහ කරනවා. සම්මා වායාම ආර්ය ශ්‍රාවක මාර්ගයේ පැමිණි පුද්ගලයා මේ හිතේ හටගන්නවාද අකුසල් වහා වීර්යයෙන් එය ප්‍රාණය කරනවා ආර්ය ශ්‍රාවක මාර්ගයේ ඇසිරෙන පුද්ගලයා ආර්ය ශ්‍රාවක මාර්ගයේ යම් ජීවිතයක හටගන්නවා ඒ පුද්ගලයා අකුසල් උපත උපදවන්න දෙන්නේ නැහැ ඒ පුද්ගලයා උපන් කුසල් නූපන් කුසල් උපදවා ගන්න වේදි කරනවා. උපන් කුසල් වැඩි දියුණු කරගන්න වේදි කරනවා. සම්මා සති ආන වේදනානුපස්සනාවේ සීල පිටවා ගන්නවා. චිත්තානුපස්සනාවේ සීල පිටවා ගන්නවා. ධම්මානුපස්සනාවේ සීල පිටවා ගන්නවා. ආදිස්ථානික මාර්ගයේ යම් පුද්ගලෙක් රැකෙනවද? ඔහු ප්‍රථම ධ්‍යානයේ ඇති කරගන්නවා. ဒုတိယධ්‍යානයේ ඇති කරගන්නවා. තෘතීය ධ්‍යානයේ ඇති කරගන්නවා. චතුර්ථ ධ්‍යානය ඇති කරගන්නවා. යම් කිසි කෙනෙක් තුළ මේ ආනිස්සාරික මාර්ගය සම්පූර්ණ වෙනවාද? ඒ සම්පූර්ණ වීම සමග ඔහු සියලු කාමස්වයන්ගේ සියලු භවස්වයන්ගේ සියලු අවිද්‍යාස්වයන්ගේ නිදහස වෙනවා. නිදහස් වෙච්ච ගමන් ඔහු තුළ විමුක්තිය තියෙනවා. යම් තුළ සියලු ආශ්‍රයන් උපරිම විමුක්තියවත් වෙනවාද? ඔහුට විමුක්තියට පත් වුණා දුකෙන් නිදහස් වුණා. සියලු කෙලෙසුන්ගෙන් මිදුණා කියලා. ඥානයක් ඇති වෙනවා. ඒ යෝගේ විමුක්ති ඥානය. විමුක්ති ඥාන දර්ශනය. එතකොට මේ සියලු සිදු කරන්නේ ආර්ය සත්‍ය මාර්ගය. ඒ නිසා ඒ වාක්‍ය අරහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදවා නූපන් ආර්ය ශ්‍රාමික මාර්ගයේ උපදවනසේක ඒ භාග්‍යවත් අරහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හටගත් ආර්ය ශ්‍රාමික මාර්ගයේ දෙවිනිසුන් තුල හටගන්වන සේක. ඒ භාග්‍යවන්තයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දෙවියන් මරුන් බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ කිසිවෙකුට පවසන්නට නොහැකි වූ ආර්ය අෂ්ටාංග මාර්ගය අප්‍රමාණ වචනදී අප්‍රමාණ විග්‍රහවලින් මැනවින් පවසන සේක. ඒ භාග්‍යවතරන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාර්ගයේ පූර්ණ වශයෙන් දක්සේක. ඒ පවසන්නට දක්සෝසේක. ඒ භාග්‍යතුමා ඒ භාග්‍යවතරන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස් ආර්ය ස්ථානික මාර්ගයට